ඵල සමාපත්තිය වරක් ලැබූ සෝවාන් ඵලසිත නැවත නැවතත් සෝසන්තානෙහි උපදවාගෙන නිවන් සුවය විදිනු කැමැතියන් විසින් නැවතත් සෝසන්තානෙහි ඒ ඵලචිත්තය උපදවා ගැනීමේ බලාපොරොත්තුෙන් ඇතිවන්නා වූ කාය චිත්ත විකාරයන් පෙරසේම සිහි කරන්නට පටන් ගත යුතුය. විදර්ශනා කිරීමට පටන්ගත් කලෙහි පෘතජ්ජනයන්ට නාම රූප පරිච්ඡේද ඥානයේ පටන් ඥාන විශේෂ ඇතිවන්නට පටන් ගැනීමත් ආර්යයන්ට උද්‍යව්‍ය ඥානයේ පටන් ඥාන විශේෂ ඇතිවන්නට පටන් ගැනීමත් ස්වභාවයය එබැවින් නාම රූපයන් සිහි කරන්නට පටන් ගත්තා වූ සෝවාන් පුද්ගලයාට පළමුවෙන්ම උද්‍යව්‍ය ඥානය ඇති වෙයි. ඊන්පසු ඉතිරි ඥානත් පිළිවෙලින් ඇති වී සියල්ලටම උසස් වූ සියල්ලටම සියුම් වූ සංස්කාර උපේක්ෂා ඥානය වැඩි වේලාවක් ගත නොවි ඇති වෙයි. ඒ ඥානය සෑහෙන පමණට වැඩුණු පසු යෝගාවචරයාගේ සිත පෙරසේම සංස්කාරයන්ගේ Nirodha වූ ලෝකෝත්තර නිර්වාණ ආරම්මණයට පැමිණෙන්නේය. නිර්වාණ ආරම්මණයට සිත පැමිණීමය යනු සෝවාන් ඵලසිත ඇතිවීමය. මෙසේ ලෝකෝත්තර ඵල චිත්තය ඇති කර ගැනීමට ඵල සමාපත්තියට සමවැදීමයයි කියනු ලැබේ. මෙතෙක් කල මම ඵල සමාපත්තියෙන් වැසෙමියයි කියා අදිෂ්ඨානයක් නැතිව එයට සමවන් පුද්ගලයන්ගේ ඵලසිත પરම්පරාව සමහර විට විනාඩියකින් දෙකකින් කෙලවර වෙයි. සමහර විට විනාඩි 5කින් 10කින් 15කින් පැය භාගයකින් පැයකින්ද කෙලවර වෙයි. අටුවාවල දවසක් මුළුල්ලෙහි වුවද රාත්‍රියක් මුළුල්ලෙහි වුවද අදිෂ්ඨානය පරිදි ඵල සමාපත්තියෙහි සිටිය හැකි බව දක්වා තිබෙයි. මේ කාලයේහිද සමත විදර්ශනාවන් දියුණු තියුණු තරමට පැය 1 2 3 යනාදී වශයෙන් පිරිසිඳගත් කාලය මුළුල්ලෙහි ඵල සමාපත්තියෙහි සිටිනු දක්නා ලැබෙන බවද කියා තිබේ. කාලය පිරිසිඳගෙන සමාපත්තියට සමවදින තැනැත්තන්ටද සමහර විට අතර සිහිකරන සිත් ඇතිවන බවත් හතර පස්වරක් සංස්කාර සිහි කිරීමෙන් පසු නැවතත් ඔවුන් සමාපත්තියට පැමිණෙන බවත් එසේ කැමති තාක්කල් පැය බොහෝ ගණනක් සමාපත්තියෙහි සිටින අය දක්නට ඇති බවත් කියා තිබේ. ඵල සිත් ඇතිවෙමින් පවත්නා කාලයේහි සකල සංස්කාරයන්ගේ Nirodha වූ නිර්වාණ ආරම්මණයෙහිම සිත පවතී. ඒ කාලයේදී යෝගාවචරයාට නිවන හැර අන් කිසිවක් නොදැනෙන්නේය. නිර්වාණය යනු ලෝකයට අයත් සකල නාම රූපයන්ගෙන් හා ප්‍රඥප්තියින්ගෙන්ද අඤ්‍ය වූ ස්වභාවයකි. එබැවින් ඵල සමාපත්තියෙහි ඉන්නා යෝගාවචරයාට මෙලව හෝ අන්ලොවක හෝ ඇති කිසිවක් සිහි නොවේ. අන් කිසිම කල්පනාවක්ද ඔහුට නොවේයි. දැකිය යුතු, ඇසිය යුතු, ආග්‍රහණය කළ යුතු, ආස්වාදනය කළ යුතු, ස්පර්ශ කළ යුතු අරමුණු කොතෙක් එළඹ සිටියේද ඒ එකකදු ඔහුට නොදැනේ. අපනා ජවනං ඉරියාපතම් පි සන්නාමේති යයි දැක්වෙන පරිදි ඔහුගේ ඉරියව්ව වෙනස් නොවී පවතී. ඉඳගෙන සමවතට සමවැදුනහොත් ශරීරයේ හිඳීමේ ඉරියව්ව සමාපත්තියෙහි ඉන්න තාක් එසේම පවතී. ඇඟ ඒ මේ අතට බරවීමක් නැමීමක් සෙලවීමක් ඒ කාලය තුලදී නොවේ. පලසිත් පරම්පරාව සිදුණු විටකදී යෝගාවචරයා හට සංස්කාරයන්ගේ Nirodha ස්වභාවය ගැනම හෝ ඒ ස්වභාවයට සිතින් පැමිණ විසූ බව ගැන හෝ පළමුවෙන් හැඟීම් ඇතිවිය හැකිය යම් කිසි දැකීමක් ඇසීමක් ගැන සිත හෝ යම් කිසිවක් සිහි කරන සිත හෝ පළමුවෙන් ඇතිවිය හැකිය අනතුරුව සුදුසු පරිදි සංස්කාර සිහි කරන සිත් ආදිය ඇති වෙයි. සංස්කාරයන් සිහි කරන කල්හිද පටන් ගැනීමේදී නාම රූපයන්ගේ ඕදාරික ඉපදීම් බිඳීම් පමණක් සිහි කරන සිත් සෙමින් ඇති වෙයි. විදර්ශනාව විශේෂයෙන් බලවත් වේ නම් ඵල සමාපත්තියෙන් නැගී සිටි කෙනෙහිමද සියුම් සියුම් වූ සංස්කාරයන්ගේ ඉපදීම් බිඳීම් සිහි කළ හැකි සියුම් වූද වේගවත් වූද සිත් ඇතිවිය හැකිය. විශේෂයෙන් සැලකිය යුත්තක් නම් ඵල සමාපත්තියට ඉක්මනින් පැමිණීම පිළිබඳ වූද ඵල සමාපත්තියෙන් බොහෝ වේලා විසීම පිළිබඳ වූද අදිෂ්ඨාන పూర్ව භාගයේහි කරගත යුතුය. සංස්කාර සිහි කරමින් හෙවත් විදර්ශනා කරමින් ඉන්නා කාලයේදී අදිෂ්ඨාන කිරීම පිළිබඳ උත්සාහයක් නොකළ යුතුය. ඉක්මනින් සමාපත්තියට පැමිණේවායයි පැතීමක් හෝ නොකළ යුතුය. සමාපත්තියට පැමිණිය හැකි තරමට විදර්ශනා බලවේගය දියුණු වන්නට කලින් විදර්ශනාව හොඳින් සිදුවේගෙන යන අතර කැස්ස ආදිය ඇතිවීමෙන් වන ශරීර කම්පන වලින් විදර්ශනා වේගය හීනවන අවස්ථාද ඇත්තේය. විදර්ශනා විතා හොඳ වූ විට දැන් ඵලයට පැමිණෙනු ඇත යන කල්පනාව ඇතිවීම නිසාද විදර්ශනා බලවේගය හීන විය හැකිය. එබඳු කල්පනා ඒ අවස්ථාවෙහි නොකරන ලෙස පරිස්සම් විය යුතුය. ඉදින් කල්පනා වුවහොත් ඉක්ම යන්නට නොදී එයත් සිහි කරනු. මෙසේ අනුස්මරණ වේගය වාර බොහෝ ගණනක් හීනවීම සිදුවීමෙන් පසු අමාරුවෙන් ඵල සම්මවතට පැමිණෙන්නෝද වෙති. සමාධි ප්‍රඥා දෙකෙහි වේගය හීනනම් ඉක්මනින් සමවතට නොපැමිණිය හැකි වෙයි. පැමිණියේද ඔහුට වැඩි කාලයක් සමාපත්තියේ සිටිය නොහේ. විදර්ශනා ඥාන මෙසේ ලෝකෝත්තර මාර්ගයට හා ඵලයට පැමිණියවුන්ගෙන් ඇතැමෙකුට බය ආදීනව නිබ්බිදා මුංචිතුකාමියතා යන ඥානයන් ගැන නිර්වුල් දැනීමක් නැතිවිය හැකිය. ඥානයන් ගැන නිර්වුල් දැනීමක් ඇතින වූ ඒ පින්වතුන් විසින් ඒ ගැන පිරිසිදු දැනීමක් ලබාගනු කැමැත්තාහු නම් එක් එක් ඥානයක් පැවතීමට කාලය නියම කරගෙන ඒ ඒ කාලය තුලදී ඒ ඒ ඥානය පැවැත්විය යුතුය. මේ පැය භාගයේහි නොහොත් මේ පැයෙහි උද්‍යව්‍ය ඥානයෙන් වෙසෙමිය යන අදහස ඇති කරගෙන සංස්කාරයන් සිහි කරන්නට පටන් ගත්තාම යෝගාවචරයාට ඒ කාලයේ මුළුල්ලෙහිම සංස්කාරයන්ගේ උද්‍යව්‍ය දෙක පෙනෙන්නට වෙයි. පිරිසිඳගත් කාලය සම්පූර්ණ වූ පසු මේ කාලය තුලදී සංස්කාරයන්ගේ භංගයම බලමිය යන අදහසින් සංස්කාර සිහි කිරීම පටන් ගත්තාම ඔහුට ඒ කාලය තුලදී සිහි කරන වාරයක් පාසාම සංස්කාරයන්ගේ භංගය පෙනෙන්නට වෙයි. નિયમિત කාලයේ භංග ඥානයෙන් යුක්ත වාසය කොට අනතුරුව බය ඥානය ඇති කර ගැනීමේ බලාපොරොත්තුෙන් සංස්කාර සිහි කරන කල්හි සිහි කිරීමක් පාසා බය ඥානය ඇති වෙයි. බය ඥානෙන් යුක්තව විසීමට නියම කරගත් කාලයේ ඉක්මීමෙන් පසු සංස්කාරයන්ගේ ආදීනව දැකීමේ අපේක්ෂාවෙන් සිහි කිරීම පටන්ගත් පසු සිහි කිරීමක් පාසාම සංස්කාරයන්ගේ ආදීනව පෙනෙන්නට වෙයි. ඒ ඥානය පැවැත්වීමේ નિયમિત කාලය ඉක්මීමෙන් නිබ්බිදා ඥානය ඇති කර ගැනීමේ බලාපොරොත්තුවෙන් සංස්කාර සිහි කිරීමට පටන් ගත්තාම සිහි කිරීමක් පාසාම සංස්කාරයන් කෙරෙහි කලකිරීමේ ඥානය ඇති වේ. નિયમિત කාලයෙන් පසු මුංචිතු කාමියතා ඥානය ඇති කර ගැනීමේ බලාපොරොත්තුවෙන් සංස්කාර සිහි කරන කලෙහි සංස්කාරයන් කෙරෙන් මිදෙනු කැමැති බැවින් යුක්ත වූ සංස්කාර හැර දමනු කැමැත්තෙන් යුක්ත වූ මුංචිතු කම්යතා ඥානය සිහි කිරීමක් පාසා ඇතිවන්නේය. નિયમિત කාලයේ ඉක්ම ගිය පසු පටිසංකා ඥානය බලාපොරොත්තුවෙන් සිහි කිරීම පවත්වන කලෙහි දුක්ඛ වේදනා දැනෙන්නට වීම ඉරියව් නිතර වෙනස් කරන්නට සිත්වීම භාවනා ගැන සතුටක් ඇති නොවීම යන මේවා සහිත පටිසංකා ඥානය සිහි කිරීම සමග ඇතිවන්නේය. පටිසංකා ඥානය පැවැත්වීමේ කාලය ඉක්ම ගිය පසු සංඛාර උපේක්ඛා ඥානය ගැන බලාපොරොත්තුෙන් විදර්ශනාව ආරම්භ කර කලෙහි උත්සාහයක් නැතිව ඉබේම වැටහෙන්නාක් මෙන් සංස්කාරයන් වැටහෙන ඊතා සියුම් වූ සංඛාර උපේක්ඛා ඥානය ඇති වෙයි. මෙසේ කාල පරිච්ඡේද කරගෙන භාවනා කරන කලී ඔරලෝසුවේ කටුව ඉලක්කමෙන් ඉලක්කමට පැමිණෙන්නාක් මෙන් පිළිවෙලින් යෝගාවචරයාගේ සිත ඒ ඒ ඥාණයට පැමිණෙන හැටි දැකිය හැකි වනු ඇත. මෙසේ එක්වරක් භාවනා කිරීමෙන් පිරිසිදු ලෙස ඥානයන්ගේ පැවැත්ම සිදු නොවනහොත් නැවත නැවතත් එසේ භාවනා කරනු භාවනාව දියුණු වී ඇති තැනැත්තන්ට 40 වරක් 50 වරක් සංස්කාර සිහි කිරීමෙන්ම සංස්කාර උපේක්ෂා ඥානයටම පැමිණිය ඵලයට සමවැදිය හැකිය ඥාන විශේෂෙහි විශේෂ වශීභාවයක් ඇතියන්ට යනේන කනබොන අතර පවා සමවතට පැමිණිය හැකි බව කියනු ලැබේ. మతు මාර්ග සඳහා භාවනා ක්‍රමය සෝවාන් ඵලයට ඉක්මනින් සමවැදිය හැකි ලෙසත් සමාපත්තිය බොහෝ වේලාවක් පැවැත්විය හැකි ලෙසත් පුරුදු පුහුණු කර ගැනීමෙන් පසුව මතු මාර්ගඵල සඳහා භාවනාව පටන් ගත යුතුය. එය කල යුත්තේ මෙසේය. මෙතෙක් දින ගතවනතුරු මාගේ සිත මා ලබා සිටින ඵලයට නොපැමිණේවා මා කරන භාවනාවෙන් මාගේ සිත మతు මාර්ගයට ඵලයටම පැමිණේවායයි තදින් ඊටාගෙන ඇතිවන කාය චිත්තයන්ගේ ආකාර විශේෂ පෙරසේම සිහි කරන්නට පටන් ගත යුතුය. තමා ලබා සිටින ඵලයට සමවැදීමේ අපේක්ෂාව සම්පූර්ණයෙන්ම නොහලහොත් කරන භාවනාවේ බලයෙන් ඔහුගේ සිත නැවත නැවත ලබා සිටින ඵල සමාපත්තියටම වැටෙන්නේය. ලබා සිටින ඵලයට නොපැමිණෙනසේ කලින් අදිෂ්ඨාන කළ යුත්තේ එහිනි. අදිෂ්ඨානය කාල නියමයක් ඇතුව කළ යුත්තේ නියමිත කාලය තුලදී මතු මාර්ගයට ඵලයට නොපැමිණිය හැකි වුවහොත් නැවත ලබා සිටින ඵල සමාපත්තියට පහසුවෙන් සමවැදිය හැකිවනු පිණිසය. මතු මාර්ග සඳහා භාවනා කරන්නවුන්ගෙන් සමහරුන්ට දින 1 දෙකකින්ද 3 4කින්ද මතු මාර්ගයට පැමිණිය හැකි වන්නේය. සමහරුන්ට మతు මාර්ගයට පැමිණීමට බොහෝ කල්ද ගතවන්නේය. දින පරිච්ඡේදයක් නැතිව මා ලබා සිටින ඵලයට නැවත නොපමිණේවායයි තදින් ඊටාගත් තැනැත්තාට කළ භාවනාවෙන් ඉක්මනින් මතු මාර්ගයට නොපමිණිය හැකිව තමා පැමිණ සිටි ඵලයටවත් නැවත පැමිණෙනු කැමැත්ත ඇති වූ කලෙහි ইহතකී අදිෂ්ඨානය නිසා එයට නොපැමිණිය හැකි වූහොත් ඔහුට භාවනාව අමිහිරි විය හැකිය. ලැබූ ඵලයට නැවත නොපැමිණීම කාල පරිච්ඡේදයක් ඇතුව ඊටාගත් කලෙහි ඒ කාලයේ ඉක්මීමෙන් පසු ඒ පුද්ගලයාට තමාලත් ඵලයට සමවැදී නිවන් සුවය ලැබිය හැකිය. කාල පරිච්ඡේදයක් කර ගැනීමේ ප්‍රයෝජනය එයයි. කියන ලද පරිදි ඊටා మతు මාර්ගයට විදර්ශනා කරමි යන අදහසින් మతు మతు වී එන කාය චිත්ත විකාරයන් පෙර පරිදි සිහි කරන්නට පටන් ගත්තාම උදයව්‍ය ඥානයේ පටන් පෙරසේම පිළිවෙලින් විදර්ශනා ඥානයෝ පහළ වෙති. ඒවා පහළවන කල්හි ලැබූ ඵලයට සමවැදීම සඳහා භාවනා කිරීමේදී පහළවන විදර්ශනා ඥානයන් මෙන් නොව මුලින් මාර්ගයට පැමිණීම සඳහා විදර්ශනා කිරීමේදී ඒ ඥානයන් පහළ වූ පරිදි පහළ වෙති. උද්‍යාව්‍ය ඥානය ලපටි කාලයේදී ආලෝක හා නොයෙක් රූපයන්ද පෙනෙන්නට විය හැකිය. දුක්ඛ වේදනාද ඇති විය හැකිය. නාම රූපයන්ගේ උදයාවිය දෙකද හොඳින් ප්‍රකට වෙයි. ලැබූ ඵලයට සමවැදීම සඳහා විදර්ශනා කිරීමේදී ඇසිල්ලකින් සංස්කාර උපේක්ෂා ඥානයට හා ඵලයට පැමිණෙන නමුදු මතු මාර්ගය සඳහා විදර්ශනා කිරීමේදී ඥානය බලවේගයෙන් හීන වුවහොත් පහළ පහළ ඥානවලම බොහෝ කල යෝගාවචරයාගේ සිත පවතින්නට වන්නේය. එහෙත් මුලින් භාවනා කළ කාලයේදී තරමට ඥාන ඉපදවීමට අපහසුද නොවේ. කල්ද ගත නොවේ. සමහර කෙනෙකුට එක් දිනයකදීමද සංස්කාර උපේක්ෂා ඥාණයට පැමිණිය හැකි වන්නේය. මතු මාර්ගයේ සඳහා භාවනා කිරීමේදී පෙරට වඩා පහසුවෙන්ද පුළුල් අන්දමටද පිරිසිදු ලෙසද සංස්කාර වැටහීම සිදුවේයි. සංස්කාරයන් ගැන බියවීමය සංස්කාරයන්ගේ ආදීනවය දැකීමය සංස්කාරයන් කෙරෙහි කලකිරීමය සංස්කාරයන් කෙරෙන් මිදෙනු කැමැත්තය සංස්කාරයන් කෙරෙන් සිත හැකිලීමය යන මේවාද පෙරට වඩා හොඳින් සිදුවෙයි. ලැබූ ඵලයට සමවැදීම පැයකට කීප වාරයක් වුවද කළ හැකි වන නමුත් మతు මාර්ගය සඳහා විදර්ශනා කරන කලෙහි සංස්කාර උපේක්ෂා ඥානෙහි සමහරුන්ට බොහෝ කල් ගත කරන්නට සිදු වෙයි. සමහරුන්ට එක් දිනකින්ද දෙදිනකින්ද මතු මාර්ගයට පැමිණිය හැකි වෙයි. සමහරුන්ට මතු මාර්ගයට පැමිණීමට මාස ගණන්, අවුරුදු ගණන්ද කාලය ගත වෙයි. සංස්කාර උපේක්ෂා ඥානයට පැමිණ එය වඩන යෝගාවචරයාගේ ඥානය මතු මාර්ගයට පැමිණීමට සුදුසු වන පමණට දියුණු අවස්ථාවේදී සෝවාන් මාර්ගයට ඵලයට පැමිණියා මෙන්ම විශේෂයෙන් පිරිසිදු ඥාන දර්ශනය කීප වරක් ඇතිවීමට අනතුරුව යෝගාවචරයාගේ චිත්තය නිර්වාණ ආරම්මණයට පැනවැදීම වශයෙන් ද්විතීය මාර්ග ඥානය වූ සකෘදාගාමි මාර්ග ඥානය ඇති වෙයි. අනතුරුව මාර්ගඵල නිර්වාණ ප්‍රහීන ක්ලේශ ශේෂ ක්ලේශ පිළිබඳ ප්‍රත්‍යවේක්ෂා ඥානියෝද සුදුසු පරිදි ඇති වෙති. අනතුරුව පෙරසේම සංස්කාරයන් සිහි කරන්නට පටන් ගත්තාම උද්‍යවේ ඥානයේ සහිත ඊට පිරිසිදු සිත් පරම්පරාවෝ සුදුසු පරිදි ඇතිවන්නාහ. මෙතකින් දක්වන ලදුවේ සකදාගාමි මාර්ගයට හා ඵලයට පැමිණීම දක්වා ඇති භාවනා ක්‍රමයයි. ත්‍රිතීය මාර්ගයට හෙවත් අනාගාමී මාර්ගයට පැමිණෙනු කැමති යෝගාවචරයා විසින් දින නියමයක් කර මේ කාලය තුලදී මාගේ සිත ලබා සිටින සකදාගාමී ඵල සමාපත්තියට නොපැමිණේවා මතු මාර්ගය වූ අනාගාමී මාර්ගයටම පැමිණේවා යයි අදිෂ්ඨාන කරගෙන ඇතිවන ඇතිවන කායික මානසික ක්‍රියා විශේෂයෙන් පෙරසේම සිහි කරන්නට පටන් ගත යුතුය. එසේ කරන කලෙහි උද්‍යව්‍ය ඥානයේ පටන් විදර්ශනා ඥානයන් පෙරට වඩා පිරිසුදු ලෙස පිළිවෙලින් ඇති වී යෝගාවචරයාගේ සිත සංස්කාර උපේක්ෂා ඥානයට පැමිණෙන්නේය. ත්‍රිතීය මාර්ගයට පැමිණීමට තරමට ඥානය මෝරණතෙක් යෝගාවචරයාගේ සිත එහිම පවතිනු ඇත. සෑහෙන පමණට ඒ ඥානය මේරු අවස්ථාවකදී සංස්කාර නිරෝධය වූ නිර්වාණ ධාතුවට පෙර පරිදීම ඔහුගේ සිත පැමිණි වශයෙන් තෘතීය මාර්ග ඥානය යෝගාවචරයා හට පහළවන්නේය. ඉක්බිති පෙර පරිදි ප්‍රත්‍යවේක්ෂා ඥානයෝද ඇතිවන්නාහ. මේ අනාගාමී මාර්ගයට ඵලයට පැමිණෙන ආකාරයයි. සතරවන මාර්ගය වූ අරහත් මාර්ගයට පැමිණෙනු කැමති යෝගාවචරයා විසින් පෙර පරිදීම අදිෂ්ඨාන කොට මතුවන මතුවන කායික චෛතසික ක්‍රියා විශේෂයෙන් පෙර පරිද්දෙන්ම සිහි කරන්නට පටන් ගත යුතුය. ඒ සඳහා අමුතුවෙන්ම කළ යුතු විශේෂ භාවනාවක් නැත. ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ යයි එක මාර්ගය යයි බුදුන් වහන්සේ විසින් වදාරා ඇත්තේ හේනි එසේ කරන යෝගාවචරයාට උදේව්‍ය ඥානයේ පටන් පිළිවෙලින් විදර්ශනා ඥානය ඇතිවන්නේය නොබෝ කලකින්ම ඒ යෝගාවචරයා සංස්කාර උපේක්ෂා ඥානයට පැමිණෙන්නේය එය මෝරන්නට සමහර විට කලක් ගත විය හැකිය. රහත් වීමට සෑහෙන පමණට සංස්කාර උපේක්ෂා ඥාණයට පැමිණෙන්නේය. එය මෝරන්නට සමහර විට කලක් ගත විය හැකිය. රහත් වීමට සෑහෙන පමණට සංස්කාර උපේක්ෂා ඥාණය දියුණු වූ විටක පෙර සේම අරහත් මාර්ග අරහත් ඵල සිත් ඇතිවීමෙන් යෝගාවචරයාගේ සිත සංස්කාරයන්ගෙන් මිදී පරම සාන්ත නිර්වාණ ධාතුවට පැමිණෙන්නේය. ඉන්පසු ප්‍රත්‍යවේක්ෂා ඥානයෝ පහළ වෙති. මෙහි පිළිවෙලින් මගපලවලට පැමිණෙන ආකාරය කියන ලදුවේ මොහු කළ පාරමිතා ඇති පුද්ගලයන්ගේ වශයෙනි. පාරමිතා ඥානය නොමුහු කළ පුද්ගලයන්ට සංස්කාර උපේක්ෂා ඥානයට පැමිණ මගපලවලට නොපැමිණ සිටින්නට සිදුවෙයි. විශේෂයෙන් ප්‍රථම ඵලයට පැමිණි පුද්ගලයන්ට වැඩිකල් ගත නොකොට වැඩි වෙහෙසක්ද නැතිව සකදාගාමි මාර්ගයට පැමිණිය හැකි වෙයි. එසේ ඉක්මනින් පහසුවෙන් ඔවුන්ට අනාගාමී මාර්ගයට පැමිණෙන්නට නොහැකිවන බව කියනු ලැබේ. සෝවාන් පුද්ගලයාට පහසුවෙන් සකදාගාමී ඵලයට පැමිණිය හැකි වන්නේ සෝවාන් සකදාගාමී මාර්ග දෙකෙහි එකිනෙකට වැඩි වෙනසක් නැති බැවිනි. සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත ශික්ෂාත්‍රයෙන් සෝවාන් සකදාගාමී පුද්ගලයන් දෙදෙනා සම්පූර්ණ කර ඇත්තේ සීල ශික්ෂාව පමණකි. ක්ලේශ ප්‍රහාණයාගේ වශයෙන්ද සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය නොකල අමුතු ක්ලේශයන් සකදාගාමී මාර්ගයෙන් ප්‍රහාණය නොකරනු ලැබේ. සෝවාන් සකදාගාමී මාර්ග දෙකෙහි වැඩි වෙනසක් නැතයයි කියන ලදයේ එහෙයිනි. අනාගාමි මාර්ගයට පැමිණීමට සමාධිය සම්පූර්ණ විය යුතුය. අරහත් මාර්ගයට පැමිණීමට ප්‍රඥාව සම්පූර්ණ විය යුතුය. සෝවාන් මගට පැමිණි පුද්ගලයන්ට අනාගාමි අරහත් මාර්ගවලට පැමිණීමට කල්ගත වන්නේ සමාධි හා ප්‍රඥා යන දෙක සම්පූර්ණ කළ යුතු බැවිනි. පාරමිතා ඥානය සම්පූර්ණ වූවෙකු විසින් ක්‍රමානුකූලව උත්සාහයෙන් භාවනාවෙහි යෙදුණහොත් ඒ පින්වතාට ඔහුගේ පාරමිතා ඥානයේ ප්‍රමාණයට යම්කිසි මාර්ගඵලයකට වර්තමාන භවෙහිම පැමිණිය හැකි වන්නේය. මේරු අතීත පාරමිතාව ඇතද උත්සාහ නොකරන්නා වූ තැනැත්තා නිකම්ම මගඵලවලට නොපැමිණෙන්නේය. පාරමිතාව ඇති නැති බව දත හැක්කේද භාවනා කර බැලුව හොත්ය. උත්සාහ කරන කලෙහි පාරමිතා ඥානය වඩා මොහුකුරා ඇති යෝගාවචරයන්ට ඉක්මනින් මගඵල ලැබිය හැකි වන්නේය. පාරමිතා ඥානය වඩා නොමුහු කළ යෝගාවචරයන්ට මගඵල ලැබීමට වැඩි කලක් වීරය කරන්නට සිදුවන්නේය. වීරය කර කලෙහි මේ જાතියේම මගඵල ලැබීමට තරම් වාග්යක් නැති අයට ඒ කරන උත්සාහය අනාගතයේදී මගඵල ලැබීමට පාරමිතාව වන්නේය. එබැවින් මේ සතිපට්ඨාන භාවනාවෙහි යෙදීම කවුරෙකුට වුවත් නිෂ්ඵල නොවන්නේය. එහි අවසානය සියලු කෙලෙසුන් නසා අරහත්වයට පැමිණීමය. නුවණැත්තෝ මේ සතිපට්ඨාන භාවනාව කොට ජාති ජරා මරණ ශෝක පරිදේව ආදී දුක්ඛයන්ගෙන් මිදී බුද්ධාදී මහෝත්තමයන් වහන්සේ විසින් වර්ණනා කරන ලද අග්‍ර සුඛය වූ ලෝකෝත්තර නිර්වාණයට පැමිණේවා මෙතකින් අරහත්වය දක්වා ප්‍රතිපත්ති ක්‍රමය නිමිය මහාචාර්ය රේරුකාණේ චන්දවිමල මහානායක ස්තවීර පාදයන් වහන්සේ විසින් සම්පාදිත සතිපට්ඨාන භාවනා ක්‍රමය නිමි